පළවෙනි දේශනාවෙන් මා සඳහන් කළා භාවනාව යනු ಗುಣධර්ම වඩවා ගැනීමයි කියලා. ඒකෙදි මම සඳහන් කළා සියලුම ජනතාව ಗುಣධර්මයන්ගෙන් පෝෂණය වුණොත් සදාචාර සම්පන්න සමාජයක් ඇති කළ හැකි බව එහෙමනම් බුදුදහම ලෝකේට බෙදා හදා දෙනවයි කියන්නේ සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීමයි. භාවනාවෙන් තොරව කිසිම ආකාරයකින් සදාචාර සම්පන්න සමාජයක් බිහි කරන්න බෑ. එහෙමනම් බෞද්ධ අබෞද්ධ ભેදයක් නැතුව දියුණුවට කැමති සියලු දෙනාම ಗುಣධර්මයන්ගෙන් පෝෂණය විය යුතුයි ಗುಣධර්ම ඇති කරගත යුතුයි වඩවා ගත යුතුයි භාවනා කළ යුතුයි කියන්නේ අන්න ඒකයි එතකොට ಗುಣධර්මයන් පිළිබඳව කතා කරනකොට ಗುಣධර්මයන්ගෙන් පරිපූර්ණ පෝෂණයක් ලබාගත් උතුමන් වහන්සේ සම්බුදු පියාණන් වහන්සේ පමණයි උන්වහන්සේ තරම් ಗುಣධර්මයන්ගේ පතුලට බැස්ස කිසිම ශාස්ත්‍රවරයෙක් නැහැ. එතන ಗುಣධර්ම කියන තැන අපි වැඩියෙන් අවධානයට ලක් කරන්න ඕනේ සත්‍ය අවබෝධ කර ගැනීම පිළිබඳවයි. ඇයි? අපි මේ සංසාරයේ දුක් විඳින්නේ. මේ ජීවිත පැවැත්ම දුකටපත් වෙන්නේ අනවබෝධය නිසා කිව්වොත්. ඒකේ ඇති කිසිම වැරැද්දක් නැහැ. එහෙමනම් මේ ජීවිත පැවැත්ම සංවර්ධනය කරගන්න නම් දියුණුව කරා රැගෙන යන්න නම් අප විසින් ඇති කරගත යුතු ශ්‍රේෂ්ඨම ගුණය කුමක්ද? බුද්ධ කියන ගුණය. බුද්ධ කියන්නේ අවබෝධය කියන එකයි. ආන්ගේ අවබෝධයෙන් පතුලටම බැස්ස උතුමන් වහන්සේ තමයි බුදු පියාණන් වහන්සේ. අවබෝධයේ පිළිබඳව ගැඹුරටම පතුලටම ගිය ධර්මයේ තමයි බුද්ධ ධර්මය. ආන් ඒක නිසා බුද්ධ ධර්මය ගැඹුරුයි කියලා කියනවා. මක් නිසාද කිසිම ශාස්ත්‍රවරයෙක් නොගිය නොබැසපු පතුලකට බුදු පියාණන් වහන්සේ දැස්සා. සියලුම ශාස්ත්‍රවරු කිසියම් ලෝක ධර්මයක් නිට්ටයයි සැපයි කියාගෙන එතන නැවතුණා. බුදු පියාණන් වහන්සේ සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තා කියන දර්ශනය ඊටාම පැහැදිලිව ඇති කරගෙන කිසිම ශාස්ත්‍රවරයෙක් නොබැසපු තැනකට දැසලා මුළු ලෝකේම අනිත්‍යතාවයක් හෙවත් වේගයක් බව උන්වහන්සේ දැක්කා. ආන් ඒකයි බුදුදහම ගැඹුරුයි කියලා කියන්නේ. අවබෝධ කරගන්න බෑ කියන එක නෙමෙයි. මගෙන් ඇහුවොත් එහෙම අවබෝධ කරගන්න ඊටාම පහසු ධර්මය මොකක්ද කියලා මං කියනවා බුද්ධ ධර්මය කියලා. ඊට හේතුව මොකද කියලා ඇහුවත් මං කියනවා බුදුදහම පමණයි දැන දැකගෙන දේශනා කරලා තියෙන ධමයක් තියෙන්නේ. ස්වාක්කාතයි කියන්නේ ආන් ඒකයි. අනෙක් ශාස්ත්‍රවරු දැන දැකගෙන මේ දේශනා කරලා තියෙන්නේ. ධම්ම නිර්මාණවාදය දේශනා කළේ මහා බ්‍රහ්මයා දැකලා නෙමෙයි. මහා බ්‍රහ්මයා ලෝකේ මවන ලදී කියලා කිව්වා මිසක් දැකගෙන කිව්වා නෙමෙයි. දෙවියන් වහන්සේ ලෝකය මවන ලදී කිව්වේ දෙවියන් වහන්සේ දැකගෙන නෙමෙයි දැනගෙන නෙමෙයි. බුදු පියාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ තුලින් මේ ලෝකය හටගත්තා. අවිද්‍යාව නිසා ලෝකය හටගත්තා. උන්වහන්සේ ප්‍රකාශ කළේ දැනගෙන දැකගෙන හටගත් ලෝකය හටගත්තා වූ ක්‍රමය ඔබ වහන්සේ ඔය දේශනා කරන්නේ දැනගෙන දැකගෙනද කියලා ඇහුවොත් බුදු පියාණන් වහන්සේ කියනවා ඔව් දැකගෙන දැනගෙන ඉතරක් නෙමේ තව කෙනෙකුටත් පෙන්වන්න පුළුවන් තත්වයක් බුදු පියාණන් වහන්සේට තියෙනවා ආන් ඒක නිසා තමයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ එහෙමනම් අපි ಗುಣධර්මයන් නැති කරගන්නකොට ඇති කරගත යුතු පළවෙනි ಗುಣධර්මයේ තමයි බුද්ධ කියන ගුණය. අවබෝධය බුද්ධ කියලා කියන්නේ. අනවබෝධය නිසා තමයි අපි දුක් විඳින්නේ. දුකෙන් අත මිදෙන්න නම් අපි සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. බුද්ධ කියන ගුණය ඇති කරගන්න ඕනේ. බුදුන් සරණ යනවා කියන්නේ අන්නේ ඒකයි. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං කියන්නේ බුදුපා පියුම. ගච්ඡාමි කියන්නේ යමි. අහං බුද්ධං සරණං ගච්ඡාමි. මම බුදුපා පියුමට අනුව යමි. බුදුහාමුදුරුව අනුගමනය කරමි. මේ මේකයි මේකේ තේරුම. බෞද්ධයෝ කියන්නේ බුදුහාමුදුරන්ගේ අනුගාමිකයෝ. මේක ඊටාම ලස්සන වචනයක් තියෙනවා ඉංග්‍රීසියේ followers of the Buddha කියලා. බෞද්ධයෝ හඳුන්වන්නේ එහෙමයි. බුදුහාමුදුරන්ගේ අනුගාමිකයෝ. කෙනෙක් අනුගමනය කරනවා කියන්නේ ඒ උත්තමයාගේ ගුණ අපිත් ඇති කරගන්න එක. අපි බුදු දරුවෝ. බුදු දරුවන් අම්මා තාත්තා වගේ හැදෙන්න ඕනේ. අපේ අම්මා අපේ තාත්තා බුදු පියාණන් වහන්සේ අමා මෑණියන් වහන්සේ හැබැයි මතක තියාගන්න කිසිම කෙනෙකුට බුදුහාමුදුරන්ට සමාන වෙන්න බෑ බුදුහාමුදුරන්ට හිලින් යන්න තියා සමාන වෙන්නවත් බෑ බුදුහාමුදුරෝ අසමයි අසම සමයි ඒ වුණාට අපි කැමති නෑ බුදුහාමුදුරුවන්ගේ අවජාත දරුවන් වෙන්න එහෙමනම් මොකද කරන්න ඕනේ අනුජාත දරුවෝ වෙන්නත් බැයි නම් අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි කිසියම් බුදු ගුණයක් ඇති කරගන්න ඕනේ. ඇති කරගෙන දියුණු කරගන්න ඕනේ. ආන් ඒක තමයි බුදු ගුණ භාවනාව කියලා කියන්නේ. භාවනාව කියන්නේ ගුණ ධර්මයන් වඩවා ගන්නවා කියන එකයි ගුණ ධර්මයන් වඩවා ගන්න ඉස්සල්ලා ගුණ ධර්මයන් ඇති කරගන්න ඕනේ. බුදු ගුණ අනන්තයි. මේ අනන්ත බුදු ගුණයන්ගෙන් එක බුදු ගුණයක් ඇති කරගන්න එක බුදු ගුණයක් ඇති කරගෙන දිනු කරගන්න ආන් එතකොට අපිට මේ සසර දුක් නැති කරගන්න පුළුවන් කුමක්ද ඇති කරගත යුතු බුදු ගුණය බුද්ධ කියන ගුණය මේ බුද්ධ කියන ගුණේ කොටස් දෙකක් බෙදෙන තියෙනවා ලෝකය ගැන අවබෝධ කර ගැනීම සහ නිර්වාණය ගැන අවබෝධ කර ගැනීම. ලෝකය ගැන අවබෝධ කර ගැනීමට කියනවා ලෝක විදු කියලා. නිර්වාණය අවබෝධ කර ගැනීමට කියනවා ලෝකෝත්තර විදු කියලා. අපිට පුළුවන්කම තියෙන්නේ අපි ඉන්න තැන ගැන අවබෝධ කරගන්න. නොගිය තැනක් ගැන අවබෝධ කරගන්න බෑ. එහෙමනම් අපිට පුළුවන්කම තියෙන්නේ ලෝකය ගැන අවබෝධ කරගන්න ඒවත් ලෝක විදු කියන ගුණය ඇති කරගන්න. රහතන් වහන්සේ තමයි ලෝකෝත්තර විදු කියන්නේ. එහෙමනම් අපි ලෝක විදු කියන ගුණය ඇති කරගන්න ඕනේ. කොහොමද කරන්න ඕනේ? බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන ප්‍රඥා සංවර්ධනික ප්‍රතිපදාවක්. පඤ්ඤා කාමේන ගහපති අරිය ශා วก යේන පඤ්ඤා සංවර්ධනිකා ප්‍රතිපදා ප්‍රතිපදිතබ්බා කුමක්ද මේ ප්‍රඥා සංවර්ධනික ප්‍රතිපදාව? සත්පුරුෂ සංසේවය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. සත්පුරුෂ සංසේවය කියන්නේ ධර්ම දැකපු උතුමන් වහන්සේ කෙනෙක් ළඟට යාම. එතෙන්ද ගියන් පස්සේ අපිට අහන්න ලැබෙන්නේ කුමක්ද ඇත්ත? ධර්මය. ධර්ම ශ්‍රවණය කියන්නේ ඒකයි. ඒ ධර්මයේ අසා දරා ගන්න ඕනේ. බුද්ධ ගෞරවයෙන් පිළිගන්න ඕනේ. හැබැයි පිළිගත්ත තරමට ගිල ගන්න හොඳ නෑ. යෝනිසෝ මානසිකාරයෙන් විමසන්න ඕනේ. සිතීමේ විමසීමේ නිදහස ප්‍රයෝජනෙට ගන්න ඕනේ. විමසලා ඒ විමසාගත්තා වූ ධර්මය පච්චත්තං වේදිතබ්බෝ කියන ක්‍රමයට තමා තුළින් දැනුවත් වෙන්න ඕනේ. ආන් එතන තමයි සත්‍ය අවබෝධය කියන්නේ. එතකොට ධහම දැකපු කෙනෙක් ළඟට ගියාන් පස්සේ අහන්න ලැබෙන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදයේ දකින්නේ කෙනා පමණයි ධර්මයේ දකින්නේ. පටිච්ච සමුප්පාදය කියන්නේ මොකද්ද? හේතුඵල. හේතුඵල. මේ හේතුඵල ධර්මයේහි පළමුවෙන්ම දකින්නේ හේතුව නෙමෙයි. ඵලය දකින්නේ. බුදු පියාණන් වහන්සේ ලෝකයට ඉදිරිපත් කළේ හේතුඵල ධර්මතාවයක්. ඉස්සරලාම බුදු පියාණන් වහන්සේ දේශනා කරපු බණපදේ මොකක්ද කියලා ඇහුවොත් මොකක්ද කියන්න තියෙන්නේ? දුකයි. දුක්ඛේ ඥාන. දුක්ඛ සමුදය ඥාන. දුක්ඛ නිරෝධේ ඥාන. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාන. ඉස්සරලාම දුක්ඛේ ඥාන. ලෝකේ දුකයි. මේක ඵලයක්. දුක කියන්නේ අපි අනුභව කරන ඵලයක්. මේ දුකේ කොටස් තුනක් තියෙනවා දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා සංඛාර දුක්ඛතා කියලා. මේ කොටස් තුනෙන් ඊටාම සරල කියන්නේ ඊටාම පහසුවෙන් දකින්න පුළුවන් තැන තමයි දුක්ඛ දුක්ඛතාවය කියන්නේ. අනිත් දෙකම ටිකක් ගැඹුරුයි. ගැඹුරුයි කියන්නේ ටිකක් ඇතුළට බහැලා තියෙනවා. දුක්ඛ දුක්ඛතාවය දකින්න හරි පහසුයි. දුක දුකයි කියලා දකින්න මේ දකින්න නම් බණ අහන්න ඕනේ. බුදුබණ අහනකොට ඉස්සල්ලාම ඇහෙන්නේ දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ ලෝකේ පිහිටා ඇත්තේ දුක මතය ලෝකේ දුකයි මේක අපි අහන්න ඕනේ දරා ගන්න ඕනේ විමසන්න ඕනේ කොහොමද ලෝකය දුකයි මොකද්ද මේ ලෝකය කියන්නේ අන්න විමසීම ආරම්භ කරන තැන දුක යම් තැනකද එතන ලෝකයයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ලෝකේ යම් තැනකද එතන දුකයි. දැන් අපි බලන්න ඕනේ දුක යම් තැනකද එතන ලෝකයයි. කොතනද මේ දුක තියෙන්නේ? ගස්ගල් පර්වතවලද? විශ්වය තුලද? ග්‍රහලෝකවලද? නෑ නේද? මලමිනියක් තුලත් දුක නෑ. දුක තියෙන්නේ ජීවිත පැවැත්ම තුල. කයයි සිතයි දෙකේ එකතුව තුල. ආන්න බුද්ධානුමත ලෝකය. ලෝකය කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නයට දැන් උත්තර හම්බ වුණා නේද? දුක යම් තැනකද එතන ලෝකයයි. දුක තියෙන්නේ ජීවිත පැවැත්ම තුළ. කයයි හිතයි දෙකේ එකතුව තුළ. මේක ඊළඟට අපි බලන්න ඕනේ මේ ජීවිත පැවැත්ම දුකද කියලා. තවත් යන්න ඕනේ යෝනිසෝ මනසිකාරයෙන් විමර්ශනය කරන්න ඕනේ තවදුරටත්. ජීවිත පැවැත්ම දුකද? දැන් බලන්න ඕනේ ජීවිත පැවැත්ම දෙස. යතා යතාවා කායෝ පනිහිතෝ තතා තතානම් පජානාති. යම් යම් ආකාරයට මේ කය එහාට මෙහාට කරනවා නම් මනාකොට දකින්නේ කිව්වා. සතිපට්ඨාන සූත්‍රයේ කායાનුපස්සනාවේදී ඉරියාපත පබ්බය කියන්නේ ඒකයි. මක්නිසාද මේ කය එහාට මෙහාට කරන්නේ? ඉඳ ගන්නවා, හිට ගන්නවා, එහෙ බලනවා, මෙහෙ බලනවා. නානවා, හෙදානවා, කනවා, බොනවා, එහි පිල්ලම් ගහනවා. බලන්න මක් නිසාද කියලා කරන්නේ. ඇයි පිල්ලම් ගන්න නැතුව ඉන්න බලන්න අඩු ගන්න දවසක් විතරවත් බෑ නේද ඇයි බැරි ඇස් දෙවිලා දෙනවා දුකද සැපද දුකයි පුළුවන් නම් ඉඳගෙන ඉන්න අවුරුද්දක් විතර දඟලන්න නැතුව පුළුවන්ද බෑ මොකද බැරි කියලා හැවොත් කියන්නේ මොකද? දුකයි. එහෙනම් හිතගෙන ඉන්න. අඩු ගානේ හය මාසයක්වත් බෑ නේද? ඉදිරිය බලාගෙන ඉන්න. හය මාසයක් විතර. බෑ නේද? එහෙනම් දකුණු පැත්ත බලාගෙන ඉන්න. පුළුවන්ද? බැයි නම් වම් පැත්ත බලාගෙන ඉන්න. ඒත් බෑ. එහෙනම් උඩ බලාගෙන ඉන්න. පුළුවන්ද? එහෙනම් මේ බලාගෙන හිට. පින්නතුනේ හොඳ පරීක්ෂාකාරීව ඉන්න ජීවිත පැවැත්ම කියන්නේ දඟලනවා කියන එකයි. මිනිස්සු එහාට මෙහාට දඟලනවා. ඇයි මේ දඟලන්නේ කියලා ඇහුවොත් එහෙම කියයි අනේ හාමුදුරුවනේ දඟලන්නේ නැතුව ඉන්න බෑ අපිට. මොකද කියලා ඇහුවොත් කියයි දුකයි කියලා. මේ මේක තමයි තමා තුළින් සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ. පච්චත්තං වේදිතබ්බෝ කියන්නේ මොකයි? දැන් ඕන් අපි පැහැදිලිව දැනගත්ත ලෝකේ දුකයි කියලා. තවත් ටිකක් අපි ගැඹුරට යමු. ලෙඩක් නැති කෙනෙක් ඉන්නවද කියලා ඇහුවොත් කවුරුත් කියයි නෑ හාමුදුරනේ ලෙඩක් නැති කෙනෙක් නම් හොයාගන්න බෑ කියලා. ලෙඩ කියන්නේ මොකද්ද? දුක නේද? එහෙනම් අපි හැම මොහොතකම ලෙඩක් ඇතුළේ නේද ඉන්නේ? හැම මොහොතකම අපි දිරනවා නේද? ඉපදුනා වූ පුද්ගලයා තෙත්තාව පැහැදිලිව පේනවා දි รา පත් වෙනවා. ජරාව ජරාවටපත් වෙනවා. සැපද දුකද? දුකයි නේද? එහෙනම් හැම මොහොතකම අපි දුකට ඇදගෙන යනවා නේද? කායික වශයෙන් මම පොඩ්ඩක් පෙන්වුවේ. මානසික වශයෙන් බලන්න. අපි කරපු කියපු පාප කර්ම මෝඩකම් අනායාසයෙන්ම අපේ මනසට ඇදිලා එනවා නේද? ආයාසයක් ගන්න ඕනේ නැහැ. අනායාසයෙන් වෙනවා. එතකොට අපි තැවෙනවා. තැවෙනවා කියන්නේ මොකද? දුක් විඳිනවා කියන එකයි. අන්න මානසික දුක. චෛතසික දුක කියන්නේ මොකද්ද? කෙලෙස් නිසා, කෙලෙස් හිතවිලි නිසා ඇතිවෙන දැවිල්ල. රාගය, ద్వේෂය, මෝඩකම ප්‍රධාන කොට ඇති කෙලෙස් නිසා අපි දැවෙනවා. 11 ගින්නක් ගැන මේ පින්නතුන් අහලා ඇති. 11 ගින්නෙන් පළවෙනි ගින්න මොකද්ද? රාගය. රාගය නැමෙත ගින්දර ඇති වුණාන් පස්සේ මේ ගින්දර නිවා ගැනීම සඳහා අසාර්ථක ව්‍යායාමයේ කියදෙනවා. මොකද්ද? ඉඳුරන් පිනවීම. ඉඳුරන් පිනවීම. ඉඳුරන් පිනවන්න පිනවන්න මොකද වෙන්නේ? රාගය වැඩි වෙනව නේද? රාගය වැඩි වෙනවා වැඩි වෙනවා කියන්නේ මොකද දුක්ගින්දර වැඩි වෙනවා නේද? ද්වේෂය ගැන හිතන්න තරහව නිසා ඔය කට්ටිය මොන තරම් දෙවිල්ලකටපත් වෙලා තියෙනවද? අපරාධ වලට ගොදුරු වෙලා තියෙනවද? මෙන්න මේ රාග දෝෂ දෙක තමයි තණ්හාව කියන්නේ. රාතන් වහන්සේ හැර සියලුම දෙනා ඉන්නේ තණ්හාව ඇතුලේ. එහෙනම් රහතන් වහන්සේ හැර සියලුම දෙනා ඉන්නේ කොතනද? දුක් ගින්දරක් ඇතුලේ. තණ්හාවෙන් තොරව අපිට තත්පරයක්වත් ඉන්න පුළුවන්ද? බෑ නේද? එහෙමනම් හැම මොහොතකම අපි දුක් ගින්දරක් ඇතුලේ ඉන්න බව දැන් පැහැදිලි නේද? ඔන්න ඕක දැනගන්න එක තමයි ලෝකයේ යථාර්ථය දැනගන්න පටන් ගන්නවා කියන්නේ. අන්න එතෙන්ද යා තීරණය කරනවා ලෝකයේ දුකයි නම් ලෝකෝත්තර නිර්වාණය සැපයි. මෙන්න මේ තීරණය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. දැනපැහැදීම කියන්නේ තෝකයි, අවිච්ඡ ප්‍රසාදය කියන්නේ තෝකයි. මේ දැනපැහැදීම ඇති වුණා වූ පුද්ගලයා එතන ඉඳන් කරන සෑම ක්‍රියාවක්ම නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව සිද්ධ කරන්නේ ආන් ඒවා තමයි පාරමිතා කියලා කියන්නේ. එහෙමනම් ශ්‍රද්ධාව ඇති පුද්ගලයෙකුට පාරමිතා නොපුරා ඉන්න පුළුවන්කමක් නැහැ. ශ්‍රද්ධාව නැති පුද්ගලයෙකුට පාරමිතා පුරන්නත් බෑ. පාරමිතා පුරන්නේ කවුද කියලා ඇහුවොත් මොකද කියන්න තියෙන්නේ? ප්‍රත්‍යඥයෝ නෙමෙයි ආර්ය ශ්‍රාවකයෝ. එහෙමනම් බුදුන් සරණ යනකොටම ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනව නේද? ආර්ය භූමිය තුළ පිරිහඳ ගන්නව නේද? ඒ සඳහා මේ බුදුගුණ භාවනාව ශක්තිමත් වේවා කියන ආශිර්වාදයෙන් මාගේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා ඔබ හැම දිනාටම සම්බුදු සරණයි සදහම් පිහිටයි සංඝරැක වරණයි